කාලයකට අහුම්කම් දීලා බොහොම සතුටින් ඉන්න වෙලාවේ අපිට තවත් පැයක කාලයක් තුළදී විවිධ ධර්ම ගැටලු ගැන සාකච්ඡා කරන්නත් ඒ වගේම විශේෂ බෞද්ධ නිවේදන කීපයක් ඔබට ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. අපිට මේ සම්බන්ධීකරණය ලබා දුන්නේ සම්බන්ධීකරණ මැදිරියේ සිටින බත්‍රිජිත් සෞම්‍ය කුමාර මහතාට මුලින්ම ස්තුති කරලා අපි වැඩසටහන ආරම්භ කරමු. ඒ වගේම අහගෙන ඉන්න පින්වත් අපේ හිතවතුන්ට මා කියන්න කැමතියි කරුණාකරලා ලියාගන්න පුළුවන් පොතක් සහ පෑනක් ළඟ තියාගන්න. මේ නිවේදන ලියාගන්න බැරි වුණාම සමහර විටක පස්සේ කරදරයටපත් වෙලා වන් ඉදිරියටත් නිදනටත් ටෙලිෆෝන් කරලා විස්තර අහන්න සිද්ධ වෙනවා ඒක නිසා මේ සාකච්ඡාව ආරම්භ කරන්න කලින් ඔබ ළඟ පෑනක් තබා ගන්න ලියා ගන්න පුළුවන් පොතකුත් සමග අද මේ ධර්ම දේශනාව ඔබට දේශනා කළේ මරදන් කඩවල ලැබුණෝරුව ලැබුණෝරු කන්දේ ආරණ්‍ය සේනාසනේ ධර්මාචාර්ය අපේ ගරු කටයුතු පූජ්‍ය පිටිකල ගුණරත්න ස්වාමීන් වහන්සේ උන්වහන්සේ දේශනා කළ ධර්මයේ ඇසුරෙන් ප්‍රශ්න අහන්නයි ඔබට ආරාධනා කරන්නේ. ඊට වැදගත් කාරණා රාශියක් ගැන උන්වහන්සේගේ ධර්ම දේශනාවේදී කරුණු විස්තර වුණා. සල්ප වේලාවක් ඉන්න ඔබේ ගැටලු මත කරන්නේ නැතුව අපිට තියෙනවා දැනුම් කීපයක් ඔබට ඉදිරිපත් කරන්න. එයින් පළවෙනි නිවේදනය තමයි ඊට වටිනා ධර්ම ග්‍රන්ථයක් එලි දක්වලා තිබෙනවා කතා කරන ආනාපාන සති භාවනාව ගැන ලියපු පොතක් අද ධර්ම දේශනාව පැවැත්වූ අපේ ගරු කටයුතු පූජ්‍ය පිටිකල ගුණරත්න ස්වාමීන් වහන්සේගේ කෘතියක්. මේ විස්තර ලියාගන්න ඕනේ නැහැ. ආනාපාන සති භාවනාව කියලා ලියාගන්න. ඒ පොත ඉල්ලන්න මෙන්න මේ ලිපිනේ. කේ කේජී මුනිදාස මහත්මයා කේජී මුනිදාස මහත්මයා 33න් 6 33න් 6 අකුරැස්ස පාර මාතර මාතර අකුරැස්ස පාරේ 33න් 6 නිවසේ ඒජී මුනිදාස මහත්මයාගෙන් මේ පොත ඉල්ලා ගන්න පුළුවන් මුද්දර ගාස්තුව රුපියල් 40ක් විතර 30ක් යවිය යුතුව තිබෙනවා මොකද මේ කාලේ තැපැල් ගාස්තුව වැඩි නිසා ඒ සමගම ඒ නිවේදනයට සම්බන්ධ කරන්න මම කැමතියි අපේ ගරු කටයුතු පිටිකල ගුණරත්න හිමියන් වහන්සේගේ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න නොයෙක් දෙනා විමසුම් කරනවා මෙන්න මේකත් සටහන් කරගත්තට කමන්නේ එතන මාසේ 3 වෙනි ඉරිදා 3 වෙනි සෙනසුරාදා 3 වන සෙනසුරාදා උන්වහන්සේගේ භාවනා වැඩසටහන් තියෙන්නේ ශ්‍රී ධම්මාරාම විහාරස්ථානය හන්තාන නිවාස සංකීර්ණය හන්තාන මහනුවර ධර්මාරාම විහාරස්ථානයේ හන්තාන මාසේ 3 වෙනි ඉරිදා භාවනා වැඩසටහන පැවැත්වෙන්නේ ගම්ගොඩවිල සුභද්‍රාරාම රජමහා විහාරයේ 3 වෙනි ඉරිදා ගම්ගොඩවිල සුභද්‍රාරාම රජමහා විහාරය. හතරවන සෙනසුරාදා සුනන්දාරාම පුරාණ විහාරයේ කරාපිටිය ගාල්ල. සුනන්දාරාම පුරාණ මහා විහාරය කරාපිටිය ගාල්ල. ඒ ස්ථානවලදී අපේ ගරු කටයුතු පිටිකල ගුණරත්න හිමියන් වහන්සේගේ භාවනා පන්තිවලට සහභාගී වෙලා ඒ ස්ථානවලදී උන්වහන්සේ හමු වෙලා ඔබට භාවනා උපදෙස් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. සයන්ස් ඒ මොන වෙලාවල් වලටද මේ භාවනා පන්ති තිබෙන්නේ? උදේ 8 ඉඳලා හවස 4 වෙනකම්. ආ උදේ 8 ඉඳලා ඒ දවස් තුනේම හවස 4 වෙනකම් උන්වහන්සේ හමු වෙලා භාවනා උපදෙස් ලබා ගන්නට පුහුණු වෙන්නට පුළුවන්කම තිබෙනවා. දෙවෙනි අපේ ධර්ම දාණය කවදත් විශාල වශයෙන් දහම් පොත්පත් මුද්‍රණය කළා බෙදා දෙන ගරු කටයුතු මොරගොල්ලේ සුමන යෝගී හිම්පාණන් වහන්සේ පොත් දෙකක් කියවලා තිබෙනවා. මීට කලිනුත් මේ පොත ගැන කිව්වා. නමුත් ඉල්ලපු ප්‍රමාණය මදි කියලා උන්වහන්සේට ධම්නසක් ඇති වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් මේ අපේ නිවේදනයකට ලියුම් 3000ක් විතර එනවා මේ කාලේ තැපල් ගාස්තු වැඩි වීම නිසා දෝ උන්වහන්සේට එපමණ ධර්ම දාණය දෙන්න බැරි වුණා කියලා නැවතත් මේක මතක් කරන්න කියලා අසීමිත බුදු බලය නිවන් දැකීමට ඇති එකම මාර්ගය. අසීමිත බුදු බලය නිවන් දැකීමට ඇති එකම මාර්ගය කියන පොත් දෙක ඉල්ලලා යවන්න ගරු කටයුතු මොරගොල්ලේ සුමන යෝගී හිමි ශ්‍රී රෝහණ යෝගාශ්‍රමය මොරගොල්ලේ සුමන යෝගී හිමි ශ්‍රී රෝහණ යෝගාශ්‍රමයේ පුහුල්වැල්ල ශ්‍රී රෝහණ යෝගාශ්‍රමයේ පුහුල්වැල්ල. රුපියල් 41 මුද්දර ලැබුණොත් මේ පොත් දෙක ගන්න පුළුවන් කියලා උන්වහන්සේ අපිට දන්වලා තිබෙනවා. ඉතින් මේ පණිවිඩ දෙන්නේ අපි බණ අහලා ධර්ම සාකච්ඡා කළාට මදි කියලා අපිට හිතෙනවා ඔබට කියවන්න දහම් පොත්පත් ලබා ගැනීමෙන් ධර්මඥානෙ වැඩි දියුණු කරගන්නට ධර්ම දානයේ යෙදෙන අයගේ උදව්ව ඔබට ලබා දෙන්නයි මේ නිවේදන දෙක අපි කළේ. ඊට අමතරව අපිට නිවේදනයක් ලැබිලා තියෙනවා අපේ සම්බන්ධකම් තිබෙන ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයෙන් ඇස් දන් දීමේ සහ පටක දන් දීමේ ක්‍රියාවලියට ලංකාවේ ඕනම කෙනෙකුට අවස්ථාව ලබා ගන්න පුළුවන් කියලා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විද්‍යාමාවත කොළඹ 7 කියන ලිපිණයට ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විද්‍යාමාවත කොළඹ 7 කියන ලිපිණයට ලියලා ඕන තොරතුරක් දැනගෙන ඒවට සහභාගී වෙන්න ඔබට අවස්ථාව තිබෙනවා කියලා අපිට දැනවීමක් ලැබිලා තිබෙනවා. ඊට අමතරව ආබාධිතයන් සඳහා විශේෂ මධ්‍යස්ථානයක් හදනවා ඒ සම්බන්ධයෙන් යම් දෙයක් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ආබාධිතයන් සම්බන්ධ තොරතුරු දන්නන්න අවශ්‍ය නම් මෙන්න මේ ලිපිණයට යවන්න බෝසත් පදනම හේතුමති මහරගම. බෝසත් පදනම හේතුමති මහරගම. ඒ දහම් බෝසත් පණිවිඩවලට අමතරව අපි සූදානම් මෙන්න මේ දුරකථන අංකය ලියාගන්න 268යි 24යි 12. 268යි 24යි 12 ඔස්සේ ඔබේ දහම් ගැටලු අපේ ධර්ම දේශනාවට අදාළ වන විදියට යොමු කරන්න ඒ සම්බන්ධව පිළිතුරු ලබා දීමට අපේ ධර්ම දේශකයන් වහන්සේ පූජ්‍යපාද පිටිකල ගුණරත්න හිමිපාණන් වහන්සේ සූදානම්ින් සිටිනවා. දැනට කවුරු හෝ කෙනෙක් බලාපොරොත්තු වෙනවා ප්‍රශ්නයක් අහන්න අපි ඔබේ නම කියලා කරුණාකරලා ප්‍රශ්නේ කෙටියෙන් අහන්න. අවසර ප්‍රමන්නන්ත මම කල්තරෙන් කතා කරන විමලසිරි මට මේ ඔබවහන්සේගේ ධර්ම දේශනාවේ පොඩි ප්‍රශ්නයක් කරන්න මොකද මේ සම්බේක් වශයෙන් හරි මේ දකින්න සත්‍ය පුද්ගලෙක් ඉන්නවද කියලා පොඩි මේ සැකයක් ඇතුණා. ඒ කියන්නේ රූපය පහළ වෙන්නේ විඥානය තුළ සංඥාන් වශයෙන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා කියනවා. නමුත් සංඥාව මිරිඟුවක් උත් විඥානය මායාවක් හැටියට දේශනා කළා තියෙනවා. යංකින්ච සමුදය ධම්ම සම්බන්තං නිරෝධ ධම්මං කියලා දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ සමුදය තුලම මේ සංඥාව නිරෝධය වෙන්න නිසා අපිට මේ වේගය පේන්නේ නැති නිසා මේ ගිනි පෙළලක් කරපනකොට ගිනි වලල්ල පේනවා වගේ මේ සත්‍යයේ ඉන්නවයි කියලා පේන හැඟීමද මෙතනින් අදහස් කරයි කියලා පොඩ්ඩක් මට සැකහැර ගන්න පොඩ්ඩක් දේශනා කරනවා හොඳයි වහන්සේ. විමර්ශිරි මහත්මයාගේ ප්‍රශ්නය අපේ ආන්තරන්ට යොමු කරනවා මේ පඹේක්සේ දැකීමට දෙයක් තියෙනවද කියලා එතුමාට ඇති වෙච්ච ගැටලු. පින්වත් ආචාර්යතුමනි ශ්‍රාවක පින්වතුනි ඔබ හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. ඒ අපේ පින්වත් මහත්මයා ඇසු ප්‍රශ්නය තුලම උත්තරයක් තිබුණා. ගිනි පෙනෙල්ලක උපමාවක් එතුමාම මතක් කළා. ඔබට පැහැදිලි ගිනි පෙනෙල්ල කරකවනකොට වලල්ලක් පෙනෙනවා මිසක් ගිනි පෙනෙල්ලක් තියෙනවා නෙමෙයි. අපේ උපමාව තුලදී අපේ ධර්ම දේශනාව තුලදී අපි අවධාරණය කොට සිටියා පඹය පඹය හැටියට නොදන්නාකම මත මිනිසෙක් සත්වයෙක් පුද්ගලයෙක් කියන ඇති කරගත්තු සංකල්පයක්ව පමණයි කියලා. එතකොට මේ සංකල්පය උපදින්න හේතුවක් තියෙනවා. ඉබේ හට ගන්නව නෙමෙයි. හේතුව තමයි පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන්නේ ඔබතුමා කිව්වා වගේම ඔබතුමාගේ ප්‍රශ්නේ තුලම උත්තර ටික තිබුණා. ඒ හැම දෙයක්ම මේ අර ඡායාවක් වගේ කියලා කිව්වා ඔබතුමාම ඒක විඥානයේ තුල හටගන්න දෙයක් ඒ විඥානයත් එක්කම නිරෝධ වෙනවා කියන කිව්වා. එතකොට දැන් ස්කන්ධයන්ගේ පැවැත්ම ගත්තාම ස්කන්ධයන්ගේ ස්වභාවය තමයි හේතු ප්‍රත්‍යයෙන් හටගන්න බව. රූපේ ආහාර ප්‍රත්‍යයෙන්, වේදනා සංඥා චේතනා ස්පර්ශ ආහාරයෙන්, නාම රූප ආහාර කරගෙන එහෙම නැත්නම් මනෝ සංචේතන ආහාරයෙන් විඥානය. මේ හේතු ඇති කල්හි ධර්මතාවයන් හටගන්නවා. හැබැයි මේ හටගන්න හැම ධර්මතාවයක්ම හේතු බිඳෙනකොට වහා බිඳෙන ධර්මතාවයක්. ඒකයි ස්කන්ධයන්ගේ ධර්මතාවය. ඒ බඳු එක්ෂණිකව පවතින ස්කන්ධයන්ගේ පැවැත්මක් ඇත්තල නিত্য වූ ආත්ම වූ සුභ වූ වෙනස් නොවන පුද්ගල සංකල්පයක් ගොඩනැගීමම තමයි දුක්ඛ සමුදය වෙන්නේ. ඉතින් අපේ ධර්ම දේශනාවේදී පින්වතුන්ලාට ඉතාමත්ම අවධාරණයෙන් පැහැදිලි කළේ මගේ ප්‍රශ්නේ උත්තරේ පොඩ්ඩක් දිග වෙන්න පුළුවන්. අපි අවධාරණයෙන්ම පැහැදිලි කළේ අපි හුඟක් දෙනෙක් හදන්නේ කෙලෙස් නැති කරන්න. අපි තුල තියෙන අකුසලයේ නැති කරන්න. දැන් මේ උපමාව මා ඉදිරිපත් කළේ කෙලෙස් නැති කරන්න, අකුසල් නැති කරන්න වෙන වෙනම මහන්සි නොවුණත් අපිට මිනිස්යා කියන සංකල්පයේ මත තමයි ලෝභ ද්වේෂ මොහ ඇතිලා තියෙන්නේ. යම්තා කුසල අකුසල පින්පව් කියන ඒවා ඇත්නම් සියල්ල ගොඩ නැගිලා තියෙන්නේ මිනිස්යා කියන සංකල්පයේ මත. එතකොට මිනිස්යා කියන්නේ සංකල්පයක්. සත්ව පුද්ගල කියන්නේ සංකල්පයක්. එතකොට මේ සංකල්පයේ ගොඩ නැගුණේ අවිද්‍යාව මත අවිද්‍යාව කියලා අපි සම කළා පංච උපාදානස්කන්ධය නොදැනීම. පංච උපාදානස්කන්ධය නොදන්නාකම කියන එක අපි සම කළා පඹය පඹය හැටියට නොදන්නාකම. ඉතින් පින්වතුනි පඹය පඹය හැටියට දැනගත්තොත් පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය හැටියට ඒ කියන්නේ දුක දුක හැටියට දැනගත්තොත් ඒ දැනගැනීම තුළම අපට අර පඹය ළඟට යනකොට අර මිනිස් සමූහයා තුළ පුද්ගල සංකල්පය, මිනිස්සය කියන සංකල්පය බිඳ වැටුණා වගේ ඔබටත් මටත් මේ රූපේ ඇත්ත ඇති සැටියෙන් දකිනකොට වේදනා සංඥා සංකාර විඥානයන්හි ඇත්ත ඇති සැටියෙන් දකිනකොට ඇත්තටම එදාට අපට මේ පුද්ගල සංකල්පය දුර වෙනවා මේ පුද්ගල සංකල්පයමයි සමුදය කියලා කියන්නේ සමුදය තෘෂ්ණා දෘෂ්ටිමාන මම මගේ මගේ ආත්මය මේකයි දුක්ඛ සමුදය මේක දුර වෙනකොටයි Nirodhe සාත් වෙන්නේ මාර්ගයේ වැඩෙන්නේ චතුරාර්ය සත්‍යයේ අවබෝධය මේ තුලයි තියෙන්නේ මම හිතන්නේ සයන්ස් මුල්සිරි මහත්මයාගේ ප්‍රශ්නෙට ප්‍රමාණවත් සහ හොඳ පැහැදිලි පිළිතුරක් ඔබ වහන්සේගෙන් ලැබුණා. අපි ඒ ගැන සන්තෝෂය පළ කරන්නට ඕනේ. තවත් අසන්නෙක් සූදානම්ින් සිටින ප්‍රශ්නයක් අහන්න ඔබේ නම කියලා කෙටියෙන් ප්‍රශ්නය අහන්න. ඉන්දර පොහොය දිනක් වේවා මහා දුරුතුමනි අපේ හාමුදුරනේ මම ලයන ලමරතුංග කලවාණෙන් කතා කරන්නේ. වහන්සේගේ ධර්ම දේශනාව ඉතාම ප්‍රසස්තයි. මේ මගේ මාගේ කියන කිසිම දෙයක් නැති තත්වයට ඇති කරගන්න යනකොට මට පොඩ්ඩක් ඇති වෙනවා ස්වාමීන් මේ භික්ෂු ජීවිතේටම පමණක් දැඩිව මේ බණ දහම ක්‍රියාකාරී වෙද්දී මේ ප්‍රායෝගික තරුණ ජීවිතවලට මේ සංවර්ධිත රටක තරුණ ජීවිතයට ගස්ව ගන්න යනකොට මේ දහම ටිකක් මේට වඩා ලිහිල්මත්මෙන් උන්ට දිය හැකි වෙන තත්ත්වයක් අවශ්‍ය නේද කියලා ඒ වගේම ස්වාමීනි ස්වයම්භූ ඥානය හා චතුරංග සමන්නාගත වීර්යයේදී මම කියන අදහස බුදුරයන් වහන්සේ මුලින්ම මුල් කරගත්ත බවක් පේනවා. ඒ ගැනත් ටිකක් ගැටලුවක් තියෙනවා මේ සබ්බේ පුතුග්ජනා උම්මත්තකා කිව්ව එක මහදුරුතුමනි බුද්ධ දේශනාවක්ද අටුවා දේශනාවක්ද කියන එකත් මට ගැටලුවක් වෙලා තියෙනවා. මට කරුණාකරලා මේ පිළිබඳ පැහැදිලිමක් කරන්න. අතවන්දනේ දැන් මේ මාත්මේ ප්‍රශ්න තුනක් වගේ මට තේරුනේ. ඔබ වහන්සේ ආරම්භ කරන්න මේ මම මාගේ කියලා නොගැනීමෙන් මේ තරුණ පෙළට කොහොමද අපි ඒක ලබා දෙන්නේ කියන හැඟීම. තරුණ පෙළ කියලා කියන්නේ යමක් වැඩිපුර ග්‍රහණය කරගන්න පුළුවන් ශක්තිය ඇති අය. ඒ නිසා මමය මගේ මගේ ආත්මය කියලා නොගැනීම කියන එකක් නෙමෙයි අපි ගත යුත්තේ. අපි මමමය මමය මගේ මගේ ආත්මය කියලා ගත්ත බවක ඉන්නේ. අරගෙන තියෙන්නේ මොකක්ද? රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥාණය මේ සියල්ල මේ ස්කන්ධය පංච පාදානස්කන්ධය මම වගේ මගේ ආත්මය කියලා ගත්ත බවකයි අපි ඉන්නේ. අපිටින් ගත යුතු නෑ. අරගෙනයි ඉන්නේ. දැන් අපිට තියෙන්නේ අරගත්ත දේ පිළිබඳවයි අපි විමසන්න වෙලා තියෙන්නේ. අරගත්ත දෙයයි අපිට කරදරයේ විපත පිහිට පැවතිලා තියෙන්නේ. එනිසා දැන් අපිට ඕන මේකෙන් මිදෙන්න. මිදෙන්න නම් අපි අරගත්තේ මොකක්ද කියලා බලන්න ඕන. අපි ධර්මදේශනාදී පැහැදිලි කළා අපි යමකට තණ්හාවෙන් බැඳිලා තියෙන සංයෝජනයෙන් බැඳිලා තියෙන මේ රූපාදී ස්කන්ධයන්ට බැඳිලා තියෙන්නේ සැබවින්ම අඳුර නිසා කියලා අපි මතක් කළා. අඳුර දුර වෙන ආලෝකය ලැබුණා නම් ඒ ආලෝකය ලැබෙනකොටම අපි අල්ලගෙන ඉන්නේ මොකක්ද කියලා පේනවා. අල්ලගෙන ඉන්න දේ පිළිබඳව අපිටමයි ලැජ්ජ හිතෙන්නේ. ඇයි අපි මෙච්චර මේ තණ්හාවෙන් බැඳුනේ මේ ලේසරවසින් සුතු සහිත මේ බඳු දෙයකට නේද අපි මේ රූපය කියලා මම කියලා මගේ කියලා ආත්ම කොටගෙන තියෙන්නේ කියලා. එනිසා තරුණ සමාජයට යමක් කියනකොට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේ අසුභවාදීව මේ කරන කතාව මේ අදහස තරුණයන්ට නොගැලපෙනවා නේද කියලා. නමුත් පින්වත බුදුහාමුදුරුවෝ එදා මේ ධර්මයේ දේශනා කළේ වැඩි පිරිසකට තරුණ පිරිසකටමයි. එනිසා වැඩි දෙනෙක් මේ ශාසනයේ හිටියේ තරුණයෝමයි. එනිසා බියටපත් වෙන්න එපා. මම හිතනවා මේ අදහස එන්න එක හේතුවක් තමයි මේ සමාජය තුළ මේ මේ විදිහේ දුක් සංකල්පයකින් බැලුවාම සමාජ ජීවිත බිඳ වැටේ පෞල් ජීවිත කඩාකප්පල් වේවි කියන අදහසක් තියෙනවා. ඇත්තටම මේකේ සාධාරණ සාධාරණ හේතු තියෙනවා. හැබැයි අපි මෙතෙක්කල් බලපු න්‍යාය තුල අපි මෙතෙක්කල් කෙස්ලොම් නියදත් සම්මස්නහර ආදී වශයෙන් පිළිකුල් වශයෙන් මේ ශරීරයේ බලන බවක් තිබුණා. මම ප්‍රධානත්ම අවධාරණයෙන් කියන්න ඕන මේ ලෝකේ කියන දේ නෙමෙයි මම මේ කිව්වේ. මම මේ කියන දර්ශනය තුළ මම පැහැදිලි කළ දේ තුළ එබඳු තව කෙනෙක් අනේකා පිළිබඳව පිළිකුල් සහගත හැඟීමක් ඇති වෙලා විවාහ ජීවිතයවත් අඩාල වෙන එකක් නෙමෙයි. විවාහ ජීවිතය තුළ පවා සුරක්ෂිත භාවය ඇති වෙනවා මම කියන විදිහට බැලුවොත්. මම කියන එකක් නෙමෙයි බුදුහාරන්ගේ දහම මම මතක් කළේ. මොකද එතනදී බලන්නේ තමා තුළ ඉස්සෙල්ලා. තමන්මයි තමා කියන්නේ කුමක්ද කියන එකයි අවබෝධ වෙන්නේ. එතකොට මම ඉතුරු වෙලා අනිත් අයව පිළිකුලෙන් අසුබයෙන් බලන දැක්මක් ලැබෙන්නේ මේ න්‍යාය තුල. ඒ නිසා තරුණිය මේ දිහා බැලුවත් ඇත්තටම සමාජ ජීවිතය අඩාල වීමක් විවාහ ජීවිත අඩාල වීමක් වෙන්නේ නැහැ. මම මේ ධර්ම දේශනාවේදී ඊටාත්ම අවධාරණයෙන් මතක් කළා මම මෙහෙම මේ දුක ගැන අපි කතා කරනකොට අර ධනාත්මක චින්තනය ගැන කතා කරන අවධියක මේක ඍණාත්මක නේද කියන සංකල්පය ගොඩ නැගෙවි කියලා. මේ ධර්ම දේශනාවේදී මම මතක් කළා. ඒකට මම මතක් කළා අපිට අද අප අතීතයේ අපි විකුණන් කල ඉතිහාසයක් තියෙනවා. අභිමානයෙන් සමරන ඉතිහාසයක් තියෙනවා. ඒ අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ එදා මේ චින්තනයයි ක්‍රියාත්මක වුණේ. මේ චින්තනයයි තුලයි ඒ උදාර සංස්කෘතිය ගොඩ නැගිලා තියෙන්නේ. ඒ නිසා ඔබ ඒ ගැටලුවට බිය වෙන්න එපා. තරුණ පින්වතුන් පුළුවන් තරම් බලන්න. ඇත්ත යථාර්ථය දැක්කට කවදාවත්ම බිඳ වැටීමක් වෙන විදිහක් නැහැ. අනවශ්‍ය කලකිරීමක් ඒ නිසා ඇතිවෙන්නේ නැහැ. ඇතිවෙන්නේ නැහැ. සමාජයේ පැවැත්මට ඒකෙන් බාධාවක් වෙන්නේ නැහැ. බාධාවක්. අනික ස්වාමීන් වහන්සේ මේ යම් දෙයක් අහලා තේරුම් ගන්නා පිරිස ඉතාම අඩුයි ලෝකේ. අඩුයි ලෝකේ. ඒ නිසා ටික දෙනෙක් මේ උඩුගම් බලා පීනන්න උත්සාහ කළාට වැඩි දෙනෙක් ගසාගෙන යනවා පහළට. ඕකයි ලෝකේ හැටි. ඒ මහත්මයාට ඇහුවා මේ සබ්බේ පුතුජනා උම්මත්තකා කියන පාඩය ගැන. ඒක බුද්ධ දේශනාවක් මට මතකයි අංගුත්තර නිකායේ ඇත්තටම දැන් මම මේ ධර්මදේශනාවේදී මේ ගැන මතක් කළා. දැන් මම මේ ධර්මදේශනාවේදී අහනවා ඔබට සිහි කරන්න කියලා කියනවා නැවත මේ ආවර්ජනයක් කරන්නේ බලුවමනියක්. බලන්න සිහි කරන්න දැන් බලන්න ඒක ලස්සනයිද සුබයිද සැපයිද මම මගේ කියලා දෝතට තුරුල් කරලා ගන්න පුළුවන්ද? අසිචු ගොඩක් දිහා බලන්න ලස්සනයිද සුබයිද සැපයිද මම මගේ කියලා ගන්න පුළුවන්ද? දැන් මේ විදිහට මම අහගෙන යන මේ දෙතිස් කුණකෝලින් කොටසක් ගැන. ඔබේ ඒකාන්ත උත්තරය වෙන්නේ අසුභ බව, අසාර බව, පිළිකුල් බව දෝතට ගන්න පුළුවන් බවක් නෙමෙයි. එහෙනම් යම් කෙනෙකු මේ බඳු අසුභ දෙයට සුභයි, ලස්සනයි, සැපයි කියලා දෝතට ගන්නවනම් ඒ උන්මත්තකයක්මනේ. එහෙමනම් අපි ඒවා පිළිකුල් කරාට කය කියනකොට, රූපේ මම මගේ කියනකොට නිබඳු අසුචි ගොඩකට මම කියලා නැද්ද මගේ කියලා නැද්ද මගේ ආත්මය කියලා නැද්ද සුභ වශයෙන් අරගෙන නැද්ද එහෙනම් උම්මත්තක භාවයක් මෙතන නැද්ද? නෑ ඒ දේශනාව වශයෙන්ම බුද්ධ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. සඳහන් වෙලා තියෙනවා. අටුවාවල විස්තර කරලා තිබෙනවා එහි ස්වභාවය පුතඥ හරහට ගමන් කරන නොදියුණු <laughs> ලෞකික ජීවිතයට නැඹුරු වෙච්ච ගැඹුරු පැත්තට නොයන ওই වගේ අර්ථ රාශියකින් පුතුජන කියන වචනේ තෝරලා තියෙනවා. ඒක තමයි හරි හොඳයි. ඒකේ සරේ මේ ප්‍රශ්නයක් නැහුවා අපි. හැමදාම ප්‍රශ්න අහන හොඳ ධර්මය ගැන උනන්දුවක් දක්වන ගුරු මහත්මිය. එහෙමයි. අපි ඊළඟ අවස්ථාව ලබා දෙමු කරුණාකරලා අපේ ඊළඟ කල්යාණ මිත්‍රයාක් ඔබේ නම කියලා කෙටියෙන් ප්‍රශ්නයක්. ගරුතර ස්වාමීන් වහන්සේ. ගරුතර ස්වාමීන් වහන්සේ. අපිට ඔබත් එක්ක කතා කරන්න මේ දුරකථනයෙන් බෑ. ඒ නිසා ඔබේ ප්‍රශ්නය කෙලින්ම කියන්න. එහෙමයි ගරුතර ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ මේකයි මේ මම හැමදාම උදේට බුදුන් වඳිනවා නමුත් මට මේ පන්සිල් ගන්න පන්සිල් පද පහ රකින්න අපහසුතාවයක් තියෙනවා ඒ නිසා බුදුන් වැඳලා දෙවියන්ට පින් දීමෙන් ඒකේ මොනවා හරි මේ වැරද්දක් තියෙනවද එහෙම නැත්නම් පන්සිල් පද පහ අනිවාර්යයෙන්ම රැකලා බුදුහාමුදුරුවෝ බුදුන් දහම් සංඝ රත්නයට වන්දනාමාන කරනවා මල්පහම් පූජා කරලා පින් දීම වැරදිද කියන එකයි මට දැනගන්න අවශ්‍යතාවය තියෙන්නේ එහෙම ඔබතුමාගේ නම නම් මට අහගන්න හම්බුනේ ලැබුණේ නෑ. කොහොමද ඔබ අහපු ප්‍රශ්නේ තියෙනවා ගැටලුවක්. පංචශිල්පද පහ රකින්න බෑ කියනකොට මොකක් හෝ එතන ටිකක් ඔබ බැරරි විදියට හිතාපු දෙයක් මට නම් පේන්නේ. පංචශිල්පද පහ කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතයේ හොඳ ශීලාචාර ගති පැවතුම් පහක්. අපි තෙරුවන් සරණ ගියපු කෙනෙකුගේ චර්යාවේ ලක්ෂණ. ඉතින් ඒ මත පිහිටලා තමයි අපේ මේ පුණ්‍යකාමී ගමන බෞද්ධ ගමන යා යුත්තේ. අපි සාමාන්‍ය කෙනෙක් මා කැමතියි කෙටි විස්තරයක් ඒ සම්බන්ධයෙන්. අපේ මහාචාර්යතුමනි දැන් එතුමා මතක් කළේ පන්සිල් ටික රකින්න බෑ වුණාට මම තුනුරුවන් වදිනවා කියලා. ඇත්තටම පළමුවෙන් පළමු කොට අපි ඔබට ස්තුති කරන පුණ්‍යාන මොදනා කරන ඒ ටික හරි කරන එක ගැන. ඔබ හුඟක් දෙනෙක් ඉන්නේ පන්සිල් ටික නැහැ තුනුරුවනුත් අමතක කරව බවකනේ. ඒ නිසා ඔබේ දිනුවක් තියෙන ඔබට ප්‍රශංසා කළ යුතුයි. ඒ නිසා දැන් ඇත්තටම දැන් ඔබට ඔබ හිතලා බලන්න ඔබට ওই තුනුරුවන් වන්දනා කරලා ලබන ආත්ම තෘප්තියයි අර අකුසලයක් කරපු වෙලාවේ ඇති වෙන දැවීමයි මේ පිළිබඳව සිහි කරනකොටයි මේ පිළිබඳව සිහි කරනකොටයි ඇති වෙන වෙනස. ඔබට පුළුවන්කම තියෙනවා එතකොට ඇත්තටම මේ මේ පැත්ත අකුසල පැත්ත පන්සිල් කඩ කරන පැත්ත වුණාම කොච්චර දැවීමක් තියනවද දැවීමක් තියනවද ඒත් මේ තුනුරුවන් වන්දනා කරන මේ පුංචි වෙලාවේදී කොච්චර සැහැල්ලුවක් දැනෙනවද කියලා. මට මතක වෙනවා පුංචි කතාවක් දිගයි ඒක කිය මේ වෙලාව තිබඳු දෙයකට ගත යුතු නේ අර එක්තරා සොරෙක් එක ශික්ෂාපදයක් රැකලා එයා කල්පනා කරනවා මම අමාරුයි මේ ශික්ෂාපදේ රැකගත් නමුත් එකක් රැකලා මට මෙච්චර විපාක ලැබුණා නම් මේ ඔක්කොම රැක්කොත් කොච්චර ආනිසංස ලැබෙයිද කියලා ඔහු කුසලයට නැඹුරු වෙච්ච ස්ථානයක් පිළිබඳව කියනවා එනිසා ඔබතුමා පුළුවන් තරම් පහක් එපා හිතේ ඉඳලා එකක් රකින්න එකක් ආරම්භ කරන්න ඔබට දැනෙන්නේ එකක් රකින්නකොට කොච්චර ශාන්තියක්ද කියලා. නෑ තමයි මම හිතන්නේ එකක් මොකක් හරි මහත්මයාගෙන් කැඩෙනවා ඇති. අනිත් හතර රකින්න පුළුවන් ඇති. පුළුවන් ඇති පුළුවන්. ඒ නිසා ඒක වෙන සතුට වෙලා පෙරුවන් විශ්වාසයෙන් පෙරුවන් ගෞරවයෙන් අවබෝධ කරගෙන ಗುಣ සිහිපත් කරමින් ත්‍රිවිධ රත්නයේ ශක්තියක් බවට පරිවර්තනය කරගෙන ඔබේ බෞද්ධකම සංවර්ධනය කරන්න උනන්දු වෙන්න. අපේ යෝජනාව අපේ ආරාධනාව ඒකයි. අපි ඊළඟ අසන්නත අවස්ථාව ලබා දෙන්නම්. කරුණාකරලා ඔබේ නම කියලා ප්‍රශ්නය අහන්න. මොකද අපි ඔබ සමග දුරකථනයෙන් සම්බන්ධ වෙන්න බැරි විදිහටයි මේ තාක්ෂණය යෙදিলা තියෙන්නේ. ඒක ඔබ කතා කරන දේ කෙලින්ම ශ්‍රාවකින්ට ඇහෙනවා. මම දෙවලපල වන්නායක කතා කරන්නේ ස්වාමීන් වහන්සේ මේ පිළිකුල් භාවනාව පිළිකුල් භාවනාවක් විදිහට නම් කරලා භාවනා කරන්න යොදාගත්තාම තමයි යෝ ගැටලුව ඇති වෙන්නේ. ඒ නිසා නරකද එම භාවනාව ඇතිසෙටි දැකීමේ භාවනාවක් විදිහට යොමු කරලා ප්‍රචාරය කිරීම. මම හිතන්නේ වන්නායක මහත්මයා හොඳ යෝජනාවක් කරන්න අපේ හොඳට. පොඩ්ඩක් උපහාස පැහැදිලි කරන්න තව. ඇත්තටම දැන් පිළිකුල් භාවනාව කියලා කිව්වෙන් පස්සේ හුඟක් දෙනකොට මේකට බියක් සකක් දක්වනවා මේක බලන එක මහා අසුබවාදී දැන් බුදුදහම පිළිබඳ බුදුදහම අසුබවාදී කියන සංකල්පයක් ගොඩනැගෙන්නත් හේතුවක් වෙලා තියෙන මේක. ඉතින් බුදුදහම ඇත්තට සුබවාදී හෝ අසුබවාදී කියන දෙකටමයි තියෙන යථාර්ථවාදී කියන එකටයි සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ අසුබ වශයෙන් බලනවා කියන එක පිළිකුල් වශයෙන් බලනවා කියන එක අයිති වෙන්නේ සමත කමඨහනක් හැටියට අපිට. දැන් අපි මේම ධර්මදේශනාවේදී ඔබට ඉදිරිපත් කළා ඒට ඉක්මා යන දැක්මක්. අසුබ වශයෙන් බැලීමක් විතරක් නෙමෙයි තෙස්ලොම් නියදත් සම්මස්නහර ආදී ටික දුක්ඛ සත්‍ය හැටියට බලන්න පෙන්වුවා. ඔබට මතක ඇති කෙස් කියලා කියන්නේ ආහාරයෙන් හටගන්න බවක් තියෙනවා. නැවත නැවත හටගන්නේ ආහාරයෙන්. එහෙනම් උත්පත්ති ලක්ෂණ එතන තියෙනවා. යමක් හටගත්තා නම් සංකත ධර්මයන්ගේ ස්වභාවය තමයි දිරණ බව. ජරා ලක්ෂණයේ කෙස්වල තියෙනවා. ව්‍යාධි ලක්ෂණයේ තියෙනවා. මරණයේ ස්වභාව කොට ඇති බව තියෙනවා. එහෙමනම් එතන ජාති ජරා මරණයේ ස්වභාව කොට පවතිනවා කේස්. ඒබඳු ජාති ජරා මරණයේ ස්වභාව කොට ඇති යමක ලැබීම පහළවීම හමුවීම අප්‍රියන් හා එක්වීමේ දුක ප්‍රියන්ගෙන් වෙන් වෙලා අකමැති දේ ලැබිලා එවිට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන දුකම ස්වභාවකට පවතිනවා මේ හැම හැම අවයවයක්ම එතකොට මෙන්න මෙතන අර කියන පිළිකුල් ස්වභාවය ඉක්මවා ගිහිල්ලා දුක්ඛේ ඥානය ලැබෙනවා. දුක්ඛේ ඥානයත් ලැබෙනකොටම නිබඳු වූ දුකකට නේද මම මෙච්චර කාලයක් මම මගේ කියලා ලස්සනයි සුබයි කියලා අරගෙන තියෙන්නේ. සමුදේ දකින්නවා. එහෙමනම් ඒබඳු ගැනීමක් නිසා නේද මේ සසර මෙච්චර කාලයක් ගුටි කෑවේ දුක් විඳි. දැන් මේ දුක දුක හැටියට දකිනකොට මම මගේ කියන අදහසක් තිබුණා නම් සැපයි සුබයි කියන අදහසක් තිබුණා නම් ඒක දුරු වෙනවා නේද? එහෙනම් ඒ දුරු වෙන්නේ ප්‍රහාණය වෙන්නේ සමුදේ නේද? සමුදේ ප්‍රහාණය වෙනකොට Nirodhe සාක්ෂාත් වෙනවා නේද? Nirodhe සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ මාර්ගය වැඩෙනවා නේද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිමින් මේ මේ සිව්පලේ නුවණනේ සම්මාදිට්ඨිය කියන්නේ. එතකොට සම්මාදිට්ඨිය උපදවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිමින් ඊළඟ මේ ටිකමනේ අවිද්‍යාව දුරු වීම වෙන්නේ. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියනකොට විද්‍යාව. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං කියනකොට අවිද්‍යාව. එතකොට අවිද්‍යාව දුර වෙලා විද්‍යාව පහළ වෙනවා. ඉතින් මේ විද්‍යාව ආලෝකයේ පහළ වෙන තැනක මේ ප්‍රශ්නය ගොඩ නැගෙන්නේ මේ ප්‍රශ්නය ගොඩ නැගෙන්නේ මේක දිහා මෙහෙම නොබලන අය තුලයි. ස්වාමීනි එහෙමමයි මේ මහත්මයා යෝජනා කරපු අදහසත් එතන හරි. ඇත්තටම ඇති සැටියෙන් බැලීම. බැලීම ඇති සැටියෙන් බැලීම. පිළිකුල් හැටියට බලනවා කියන්නේ ඇත්තටම ඇති සැටියෙන් බැලීම. ඒ නිසා මේ මහත්මයාට ඒක ගැටලුවක් වෙන්න විදියක් නැහැ. අපි ඊළඟ ප්‍රශ්නය අහන අපේ ශ්‍රාවකයාට අවස්ථාව ලබා දෙමු. ඔබේ නම කියලා ප්‍රශ්නය අහන්න. සම්මා සම්බුද්ධ සරණයි. ගරුතර ස්වාමීන් වහන්සේ ආගේ පාරතුමනි මම මේ මොකද සමන්තේදී කතා කරන්නේ මට මේ මේ ධර්ම දේශනා බොහොම බොහොම අනගේ පවණීය ධර්ම දේශනාවක් ඒ වගේම තනකන්න කැමති දැන් ඔය මේ පෙන්නපු අසුබ ඒ වගේ පිළිකුල් භාවනාව ඔය දැන් සාධිත පුද්ගල වශයෙන් ගත්තම ඔය රාග චරිතයට බලපාන භාවනා ක්‍රමයක් වුණාට අනිත් චරිත වලටත් ඒ භාවනා ක්‍රමයෙන් මාර්ගඵල හෝ යම්කිසි අධිගමනයකට පත්වීමේ හැකියාවක් තියනවාද කියලා ටිකක් විස්තර කරනවා නම් හොඳයි. සම්මා සම්බුදු සරණයි. සමන්ත මහත්මයාට මේ අසුබ භාවනාවෙන් ලබා ගත හැකි ප්‍රතිඵල ගැන ඔබ වහන්සේගෙන් කරුණු ටිකක් පැහැදිලි කරන්න අවශ්‍ය වෙනවා. ඇත්තටම දැන් මේ දෙතිස් කුණප ටික කියවෙනකොටම අපේ මතකයට එන්නේ පිළිකුල් භාවනාව. ඇත්තටම නම් මේ ධර්මදේශනාවේදී මම පිළිකුල් භාවනාව ගැන කතා කළේ නෑ. මම මේ හැම අවයවයක් කොටසක් පිළිබඳවම අරගෙන එහෙම නැත්නම් එහැ කනනාසය දිව ශරීරය ආයතන ටික එහෙම නැත්නම් කෙස්ලොම්නිය දත්තම් මස්නහර ආදී දේ දිහා බලන්න පෙන්වි දුක්ඛ සත්‍ය ප්‍රකට වෙන විදිහට. දුක්ඛ සත්‍ය ප්‍රකට වෙන විදිහට ප්‍රඥා භාවනාවක් මේ විදර්ශනා භාවනාවක් ඇදීටයි මම මේක කතා කළේ. ඉතින් අපිට මේ වචන ටිකත් එක්ක අපි බැඳිලා තියෙන පිළිකුල් භාවනාව අසුභ භාවනාව කියන අදහස්. දැන් මම අසුභය බලන්න ඔබට එකක්වත් කිව්වේ නෑ. මම කිව්වේ මේ කෙස් කියන්නේ ආහාරයෙන් හටගන්න බවක් තියෙනවා. ඒක පැහැදිලි. ඔව්. එතන සංකත ධර්මය සංකත ධර්මයන්ගේ ඉදිරි ස්වභාවය තුළ මේ හැම කොටසකම අපට දකින්න තියෙන මේ සංකත ලක්ෂණය. එතකොට මේ ටික බලලා මෙබඳු දෙයක හමු වීම කුමක්ද මේ දුක්ඛ සත්‍ය කියන එක අපිට අපි මෙතෙක් කාලයක් හිතාගෙන හිටියේ මේ ජාතිය කියන එක මෙරිලා ඉපදීම. මරණයෙන් පස්සේ සිදුවෙන සිදුවීමක් ඇටියෙ. ඒ නිසායි තමයි අපිට මේ බුදුදහම අපෙන් ඈත් වුනේ. බුදුහාමුදුර අපට අනවශ්‍ය වුනේ. මතු බුදුවන බුදවරු ගැන හිතන්න උනේ ඇයි මේ ජීවිතේ ලබන්න පුළුවන් එකක් නෙමෙයි වෙලා. නමුත් බුදුහාමර දක්වන නිවන ජාතියක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති මරණ දුක නැති නිවන මේ ජීවිතේ ලබන්නේ. එහෙමනම් අපි අරහේ ජාතියයි කියපු අදහසෙන් ටිකක් මිදෙන්න වෙනවා. ඒකත් එහෙම තමයි. ඇත්ත. ක්ෂණයක් පාසා සිදුවෙන එකක් තියෙනවා. ආයතනයන්ගේ හට ගැනීම ජාතිය. යෝච යෝ භික්ඛවේ චක්කුං උප්පාදෝ තితి අබිනිබ්බද්දි පාතුභාවෝ දුක්ඛසේසෝ උප්පාදෝ රෝගාණං තితి ජරා මරණස් පාතුභාවෝ. මේ හට ගැනීමක් තියෙන මෙතන. ආයතනානම් පටිලාභෝ ඉදං උත්තාවසෝ ජාති. එනිසා දැන් අපි මේ ಜಾති කියන වචනයට මේ අලුත් අදහසක් මේ ධර්මයේ තුලින් පෞද්ගලික සංකල්පයක් නෙමෙයි. සැඟවලා තිබිච්ච ධර්ම අර්ථයක් තමයි මේ මතු කරලා දෙන්නේ. ඒ නිසා මේක පිළිකුල් භාවනාවක් ඇටියට සලකන්න එපා ඔබතුමාලා. මේ දුක්ඛ සත්‍ය ප්‍රකට කරන වර්තමානයේ ඇත්ත ඇතිසැටියෙන් දකින ධම්ම න්‍යායක් හැටියට සලකන්න කියන එකයි මගේ ඉල්ලීම. ඒකමයි ඊට අමතරව මහත්මයා ඇහුවා මේ රාග චරිතයට මේක ගැලපෙනවද කියලා. ඒක පැහැදිලිව උපදේශනා කරලා තිබෙනවා. කාමරාගේන ඩයිහාමී කියලා ආනන්ද හඳුරුවෝ උපදේශයක් ඉල්ලපු වෙලාවේ අසුභාය චිත්තම් භාවේයි කියලා තමයි බුදුහාමුදුර උපදෙස් දුන්නේ. අසුභය ඇටියට දැක්කහම සරාගී චේතනයි වත් වෙනවා කියන එක. එතකොට මේ ක්‍රමයේ තුල දැන් අසුභ වශයෙන් ගත්තාම රාග චරිතයට විශේෂ වෙනවා. දැන් අපි පැහැදිලි කරපු දේ අසුබයට විතරක්ම නෙමෙයි සියලු චරිතයන්ට පොදුවේ යථා තත්ත්වය යථා තත්ත්වය දැකීම. මේක හැමෝම කවුරුත් මේ යථා තත්ත්වය දැක්ින්නම වෙනවා. එහෙමයි. මම හිතනවා ඒක පැහැදිලි කියලා වහන්සේ පිළිතුර. අපි ඊළඟ අවස්ථාව ලබා දෙන්නම් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. නේ ස්වාමීනාංශ මේ මගේ ඉල්ලීම මේ අර ධර්ම දාණය දෙන්න තිබුණු මේ පිටිනක් කිව්වනේ. ආපහු මට ඒ පිටිනේ දැනගන්න පුළුවන් වෙයි. පුළුවනි. අපේ හාමුදුරන් ලියපු පොත ආනාපාන සති භාවනාව ඒක මෙන්න මේ ලිපිනයට ලියමනක් යවලා ලබා ගන්න. KG මුනිදාස මහත්මයා KG මුනිදාස මහත්මයා 33න් 6 අකුරැස්ස පාර මාතර. 33න් 6 අකුරැස්ස පාර මාතර. අනිත් පොත් දෙකක් ගැන අපි කිව්වා ඒවා ලබා ගන්න. මොරගොල්ලේ සුමන යෝගී ස්වාමීන් වහන්සේ මොරගොල්ලේ සුමන යෝගී ස්වාමීන් වහන්සේ ශ්‍රී රෝහණ යෝගාශ්‍රමයේ පුහුල් වැල්. ඒ ලිපින දෙකෙන් ඒ දහම් පොත් ලබාගෙන ඔබේ ධර්මඥානෙ වැඩි දියුණු කරගන්න. දැන් මෙතෙක් කියලා අපේ සාකච්ඡාවෙන් ප්‍රයන්හන්ත මේ එකක් පැහැදිලි වුණා. අපිට මෙතෙක් කල දුක්ඛ සත්‍ය තේරුණේ නැත්තේ ඇයි? පැවැත්ම දුක්ඛ සත්‍යයයි පැවැත්මේ හේතු ටික අවබෝධ කරගන්න බැරි වීම නිසා වහන්සේ පැහැදිලි කළ විදිහටම ඊළඟ ආත්මයට උත්පත්ති ලැබෙන එක ජාති කියලා හිතාගෙන සිටින තාක්කල් සත්‍යයේ පැවැත්ම අපිට පේන්නේ අපේ පැවැත්ම අපට අවබෝධ වෙන්නේ ඇත්තටම ඒකමයි දැන් අපිට වෙලා තියෙන්නේ අපිට දැන් බලුවම ඉතින් මතු බුදුදහම සියලු ආගම් අතරින් සුවිශේෂී වන්නේත් මෙතනමයි අනිත් හැම ආගමක්ම මරණයෙන් එහා පැත්තේ විමුක්තිය දක්වන්නේ බුදුදහම විමුක්තිය පෙන්වන්නේ මේ ජීවිතේමයි මේ පුළුවන් නම් මේ ක්ෂණයමයි මේ මොහොතේ ලබන්න පුළුවන් දේ නිවන කියන්නේ ඒ නිසා අපි මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මෙන්න මේ ටික අපිට හැමතිස්සෙම හමු වෙන්නේ එක ආයතනයක් එක්ක. ආයතන 6ක් පරිහරණය කරන බව ඇත්ත. ආයතන 6ක් පරිහරණය වුණාට අපිට හැමතිස්සෙම ඉපදලා තියෙන එක ආයතනය. ආයතන පහක් මැරිලා. ඒකෝර මේක ආයතනයක් එක්ක තමයි මේ සියලු පුද්ගල භාවය තියෙන්නේ. දුකේ පැවැත්ම තියෙන එක ආයතනයක් තුල. ඒකෝර අපි එක් ක්ෂණයක් තුල පවතින මේ ආයතනික පැවැත්ම තුල දුක දුක හැටියට හඳුනාගත්තොත් එතන මම මගේ කියන සංකල්පය දුරු වෙනකොටම ඒ දුරු වෙන්නේ සමුදේමයි. මම මගේ මගේ ආත්මය කියනකොට තෘෂ්ණා දෘෂ්ටි මානනේ. එහෙමයි. සමුදය ප්‍රහාණය වෙන්නේ. සමුදය ප්‍රහාණය වෙනවා කියලා කියන්නේ නිරෝධයේ සාත්‍යීමමයි. ඇති සත්‍ය දැකීම. දැකීමමයි. මොකද අපි ධනදේශාවේදීත් මතක් කරනවා අපි තණ්හාවෙන් රූපාදී ස්කන්ධයන්ට බැඳිලා තියෙනවා. බැඳිලා ඉන්නේ අල්ලගෙන ඉන්නේ අඳුර නිසා. එළියේ නෑ ලැබිලා මේ අල්ලන් ඉන්නේ මොකද්ද කියලා දකින්න. යම් වෙලාවක මෙන්න මේ ආලෝකය ලැබෙනකොට ආලෝක උදපාදී ආලෝකය ලැබෙනකොට අපිමයි ලැජ්ජ වෙන්නේ අයියෝ මොකද්ද මේ අල්ලන් හිටියේ අපි මෙච්චර කාලයක් කියන්නේ. අපි නැවත අවස්ථාවක් ලබා දෙමු ඊළඟ අපේ අසන්නට ඔබේ නම කියලා ප්‍රශ්නය අහන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේට මගේ ආදරණීය ගුරු පියාණන් වන අරිපාල ගුරු පියාණන්පත් පිරුවන් සරණයි. මම මේ කටවන ඊයන් සුසන්ත කියලා මහත්මයා කතා කරන්නේ. මට ගුරු පියාණන් පැහැදිලි කරලා දෙන්න ප්‍රියේතුක ප්‍රතිසන්දී කියන්නේ මොකක්ද කියන මට ඒක ගැටලුවක්. ක්‍රිෂාන්ත මහත්මයාට ගැටලුව ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියන එක. සංඥාස පොඩ්ඩක් පැහැදිලි කරන්න. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය පිළිබඳව කතා කරනකොට අපිට තියෙනවා කුසල හේතු තුනක් අකුසල හේතු තුනක්. කුසල පැත්තෙන් අලෝභ, අද්වේෂ, අමෝහ කියලා කියනවා කුසල හේතු. අකුසල හේතු වෙනවා ලෝභ, දේශ, මෝහ. එතකොට අපි සිදු කරන යම් කර්මයකදී මේ කුසල කර්මයක නම් අලෝභ අද්වේෂ අමෝහ කියන තුන් හේතුවම එක්තෙන් කරගෙන යම් කර්මයක් සිදු කළා නම් එවැනි කර්මයකින් ලබන ප්‍රතිසන්දිය ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් කියලා අපි කියවන පොත්පත්වල ඔබට මට කියව ගන්න ලැබෙනවා ඕන තරම් සරලව ඒ පිළිබඳ විස්තර. අකුසල පැත්තත් එහිමමයි ලෝභ දේශ මොහ කියන ත්‍රි හේතු මූලික වෙලා යම් කර්මයක් කරගෙන ඒ කර්මයට අනුව යම් ප්‍රතිසන්දියක් සිදු වුණා නම් එය ත්‍රි හේතුක ලබන අකුසල සහගත වූ දුක් ඇති ආත්ම භාවික ප්‍රතිසන්දියක් වෙනවා. එනිසා මිනිසෙක් වශයෙන් උත්පත්ති ලැබෙන අපට දෙවියෙක් වශයෙන් ධර්මයක් වශයෙන් උත්පත්ති ලැබීමේදී මේ ත්‍රි හේතුක කුසල සම්පත්තිය උමනා කරනවා. ඉතින් මිනිස්සු වශයෙන් උපදින අය අතරෙත් ඉන්නවා දෙහේතුක අය. ඉතින් ඒ වගේ විවිධ මිනිස් ස්වභාවයන් තුල අපිට දකින්නට ලැබෙනවා. හැබැයි අපිට මතු පිට ස්වභාවයෙන් දෙහේතුක ත්‍රි හේතුක හොයාගන්න පුළුවන් කමක් නැහැ. සමහර අය ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයෝ දෙහේතුක ස්වභාවයෙන් හැසිරෙනවා. එහෙමයි. නේද? එහෙමයි. සමහර දෙහේතුක අය ත්‍රි හේතුක ධර්මයේ ස්වභාවයෙන් හැසිරෙන අයත් ඉන්නවා. ඒ නිසා ඔබට යම් සැකයක් තියෙනවා නම් මම ත්‍රි හේතුකද මට නිවන් දකින්න පුළුවන්ද කියන සැකයක් තියෙනවා නම් ඒ සැකේ නැති කරගන්න මම ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබලා තියෙන මට මේ ජීවිතයේ සතර දුක් ගෙවා ගන්න පුළුවන් කියන වීරිය ඇති කරගෙන විශ්වාසයෙන් වීරියෙන් උත්සාහ ගැනීමෙන් සමහර විටක නැති ශක්තියක් මතු කරගන්න කරගන්න පුළුවන් වෙයි. මම හිතනවා ප්‍රශාන්ත මහත්මයා ප්‍රමාණවත් දැනුමක් ලබා ගන්න ඇති කියලා. අපි ඊළඟ අවස්ථාව ලබා දෙන්නම් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මේ විසපතන්නේ මට පේන්නේ ඒ දුරකථනයේ විසන්දි වුණා කියලා අපේ මේ දුරකථන සේවයේ තියෙන්නේ පාලක මැදිරියේ අපට ඇහෙනව පමණයි අප සමග කතා කරන කහුමාරු කරන්න බෑ පණිවිඩ. ඒ නිසා මේ අපි දුරකථනයෙන් අමතනකොට ඔබ අපේ අවස්ථාව දුන්න හැටි ඔබේ ප්‍රශ්නය ඊගතම කතා කරන්න අපිට ඇහෙනවද කියලා ඔබෙන් අහන්න ඉඩක් මෙතන නැහැ. ඒක නිසා මේ ගැන අමනාපයක් ඇති කරගන්න දෙපා. මේ ධර්ම දේශනාවේදී විදර්ශනාවට නැඹුරු වෙන දහම් ගැටලු අප ගැන සරලව අවබෝධ කරගලා දෙන්නයි අපේ ස්වාමීන් වහන්සේ හුඟක් උත්සාහ කළේ. මේ කිසිවක් අපට නොපෙනෙන අద్భుත ලෝකයක තියෙන গুপ্ত දේවල් නෙවෙයි. පංචස්කන්ධය කියන්නේ අපේ මේ පැවැත්ම. ඉතින් අපිට මේ මෙතෙක් කල මේක තේරුණේ නැත්තේ අපි ජාති ජරා මරණ ගැන කතා කර කර දුක්ඛ සත්‍ය තේරුම් ගන්න උත්සාහ කළා නිසා සංකේතේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක තේරුම් ගත්තේ නැති නිසා. උන්වහන්සේ ප්‍රධාන වශයෙන් අද ධර්ම දේශනාවෙන් ඔබට පැහැදිලි කළේ අන්න ඒ දුක්ඛ සත්‍යය කැටි කරලා ගත්ත දේශනාව විශ්ලේෂණය කිරීමක් හැටියටයි. අපි ඊළඟ අසන්නට අවස්ථාව ලබා දෙන්න ඔබේ ප්‍රශ්න අහන්න. හොඳයි සාම බොහොම ස්තුතියි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම මේ අඹුක් අඹුක් කන මල්මිණින් කතා කරන්නේ. ඉතින් ගරුතර ස්වාමීන් වහන්සේගෙන් මම අහන්න කැමතියි මේ අපේ භාවනා කරනකොට අපි දැන් ඔය සම්පූර්ණ මේ ධර්මදේශනාවට අදාළ නුණත් මට මේ දැනගත යුතු දෙයක් දැන් ධර්මදේශනාව ධර්මදේශනාවට මේක අදාළ වුණේ නැහැ ඔබ වහන්සේට මම මේ කාරුණිකව ඉල්ලුමක් කරන්නේ මේ අපි භාවනා කළත් හත තුන්වෙනි තුන්වෙනි ස්ථානයේ හතරවෙනි නැත්නම් ධානය සම්පූර්ණ හතරවෙනි ධානයට සිත යොමු කරගත්තට පස්සේ ඊට පස්සේ කරන භාවනාව අප මේ කල යුත්තේ කොහොමද කියලා ඔබ වහන්සේගෙන් චුට්ටක් මම විස්තරාත්මකව දැනගන්න කැමතියි ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ උපාසිකාවගේ නම නම් අපිට ඇහුනේ නැහැ. කටහඬත් ප්‍රශ්නයක් ටිකක් අවුල් සහගතව ශබ්දය අපට ඇහුනේ. කොහොම නමුත් අදහසක් එකකින් ගන්න පුළුවන් අපේ සායනහස. භාවනා කරන කෙනෙක් හැටියට ධ්‍යාන තත්වයන් ලබාගෙන කටයුතු කරනකොට හතරවෙනි ධ්‍යානය ලබා ගැනීම දක්වා අපේ පොත්පත්වල ධර්ම භාවනා ගුරුවරු කියලා දෙනවා. එතනින් එහාට කොහොමද කරන්නේ? දිනු කරගන්නේ කියන ගැටලුවට පිළිතුරක් උභාන්තයෙන් ලැබෙනවා. ඇත්තටම මේ පින්වත් මෑණියන්ට දෙන්න ඕන පිළිතුර එතුමියට පමණක් නෙවෙයි අද මුළු බෞද්ධ ලෝකයටම දෙන්න ඕන උත්තරයක් තමයි මේ ප්‍රශ්නයත් එක්ක ගොඩ නැගුණේ. අපි බොහෝ වෙලාවට හිතනවා ධානයේ වඩලා සමාධියේ වඩලා ඊට පස්සේ යථාභූත ඥානය උපදවා ගන්න. දැන් මේ ශාසනයේ සමාධිය ආරම්භ වෙන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඇති කල්හි සම්මා සංකප්ප වාචා කම්මන්තා ජී වායාම සති සමාධි කියන සියල්ල ගොඩ නැගෙන්නේ. එතකොට අපිට සමාධිය අපි වඩන්නේ මේ සමාධිය වඩලා ඊට පස්සේ පාර හොයනව නෙමෙයි. අපි පාර හොයාගත ඒ උපදවාගත්ත මාර්ගය තුල වඩන පිළිවෙල තුල ලැබෙන එක්තරා සංදිස්ථානයක් තමයි සම්මා සමාධිය කියන එක. එතකොට සම්මා සමාධියෙන් එහාට අපිට ලැබෙන්නේ සම්මා දිට්ඨිය නෙමෙයි සම්මා ප්‍රඥාව. එතකොට අපි සම්මා සමාධිය පිණිස සම්මා දිට්ඨිය උපදවාගෙන තියෙන්න ඕන. සම්මා දිට්ඨිය වෙන්නේ එතකොට දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං එතකොට මේ මාර්ගයේ භාවනා දැන් අපි හුඟක් දෙනෙක් කතා කළාම නිවන් දකින්න කැමතිද කැමති නිවන් දකින්න මොකද්ද වෙන්න ඕන තෘෂ්ණාව දුරු වෙන්න ඕන තෘෂ්ණාව දුරු වෙන්න මොකද කරන්න ඕන භාවනා කරන්න ඕන කියනවා මේ උත්තරේ වැරදි අපි භාවනා කරනවා නිවන් දකින්න කියලා අපිට භාවනාව කියන එක අයිති වෙන්නේ මාර්ග සත්‍යයට මහාචාර්යතුමනි එහෙමයි මාර්ග සත්‍ය අපිට හම්බ වෙන්න නම් මාර්ගයේ හම්බ වෙන්න දුක කුමක්ද කියලා සමුදය කුමක්ද කියලා නිරෝධය කුමක්ද කියලා දැකලා තියෙන්න ඕනේ එතකොට අපි මාර්ගයේ වඩන්නේ Nirodhe සාක්ෂාත් කරන්න. Nirodhe සාක්ෂාත් වෙන නම් සමුදය ප්‍රහාණය වෙන්න ඕන කියන දැනුම තියෙන්න ඕන. සමුදය ප්‍රහාණය වෙන්න නම් දුක පිරිසිදු දකින්න ඕන කියන දැක්ම තියෙන්න ඕන. එතකොට මාර්ගයේ වෙන්නේ දුක පිරිසිදු දැකිය යුතුයි කියන දැන. එතකොට මේ දුක්ඛේ ඥානයේ දුක්ඛ සමුදය ඥාන, Nirodhe ඥාන, මග්ගේ ඥාන මේ සම්මාදිට්ඨිය උපදවාගත්ත කෙනාට ඒ සම්මාදිට්ඨිය දැන් උපන්නා. දැන් ආයි උපදවන්න දෙයක් නැහැ. ඒ සම්මාදිට්ඨියට අනුව සම්මාදිට්ඨිය පෙරටු කරගෙන දැන් ගමන යන්නයි තියෙන්නේ. ගමනේදී භාවිතා වෙන්නේ සම්මා සංකප්පය. යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය සීලයක පිහිටා සම්මා වායාමයෙන් හා සතියෙන් වඩන්න වෙනවා. එතකොට යෝනිසෝ මනසිකාරය සම්මා වායාමයෙන් සතියෙන් පවත්වනකොට ලැබෙන දේ සමාධිය. එතකොට එතකොට අපි සමාධිය ලබන්න යන්නෙම මේ දැනගත්ත දුක පිරිසිදු දැකීම සඳහා. එතකොට දුක පිළිසිඳ දැකීම සඳහා මේ පිළිවෙත පුරාන්නේ සමාධියට ඇවිල්ලා මොකද කරන්න ඕන කියන ප්‍රශ්නේ නෑ. සමාධි වෙන්න වෙන්නම අපිට දැකිය යුතු දේ දකින්මයි සමාධි වෙන්නේ. ඒ නිසා මෙන්න මෙතන ගැටලුවක් තියෙනවා අද දවසේ වර්තමානයේ අපි එකවරම භාවනා කරනවා කියලා යමක් කරනවා අර කළුව මාර්පංගියා වගේ. ඒ නිසා මාර්ගය කියන එක අපිට පැහැදිලි වෙන්න ඕන දුක පිළිසිඳ දැකිය යුත්තක් නමුත් ඒ ප්‍රහාණය කළ යුත්තක්, Nirodhe සාත් කළ යුත්තක්, මාර්ගය වැඩි යුත්තක්. එතකොට මෙන්න මේ නුවණ ඇති එක්කෙනාට මාර්ගය වෙන්නේ මොකද්ද? දුක පිරිසිදු දකිය යුතුයි. දුක පිරිසිදු දකිනකොට සමුදය ප්‍රහාණය වෙනවා. සමුදය ප්‍රහාණය වෙනකොට Nirodhe සාත් වෙනවා. Nirodhe සාත් වෙනකොට මාර්ගය සම්පූර්ණ වෙනවා කියන දැනුමත් එක්කයි වැඩෙන්නේ. එතන නැතුව ප්‍රශ්න මේ මග භාවනා කරනවා කියන වැඩපිළිවෙල පටන් ගත්තාම තමයි මේ සියලු තැන්වල නතර වෙනවා ඉන් එහාට ය아가න්න බැරුව යනවා. බැරුව යනවා. සමහර විටක හිර වෙනවා ඉන් එහාට කලියුත්ත කුමක්ද කියලා අවබෝධයෙන් නැතුව. නැතුව. ඒ නිසා මම හිතන්නේ තාම පැහැදිලි මගක් ඔබ වහන්සේ පැහැදිලි කළා. ඒ විදිහට අවබෝධයෙන් සම්මාදිට්ඨියෙන් ඉදිරියට භාවනා කරගෙන යනකොට භාවනාව දියුණු වෙන්නේ අවශ්‍ය කරන දර්ශනයත් සමග. සමග. මම හිතනවා මෑණියන්ට අපිට නැහැ වුණත් මම හිතනවා හුඟ දෙනෙකුට ඒ පිළිතුරෙන් සෑහීමකටපත් වෙන්න පුළුවන්කම ලැබෙයි. අපි ඊළඟ අවස්ථාව ලබා දෙන්නම් ඔබේ ප්‍රශ්න අහන්න. පෙරුවන් සරණයි. මට මේ ප්‍රශ්නයක් නෙවෙයි අත් වශයෙන් පොඩි දැනුම් දීමක් දෙන්න අවශ්‍යතාවය තියෙන්නේ. මම ගාල්ලේ කරාපිටියෙන් කතා කරන්නේ ලොකුගේ කියලා. ස්වාමීන් වහන්සේ විසින් කරාපිටිය සුනන්දාරාමේදී පවත්වන ලද ඒ දේශනා මාලාව සංස්කෘති තුනකට නගලා සූදානම් කරලා තියෙනවා ධර්ම දානය පිණිස. ඒ සඳහා මේ මේ මෙන්න මේ ලිපිණයෙන් විමසීම් කරන්න අවශ්‍ය කෙනෙකුට කරන්න පුළුවන් කියන එක තමයි මට දැනුම් දෙන්න තියෙන්නේ. ඉදිරිසිංහ ඉලෙක්ට්‍රිකල්ස් හිරිඹුර පාර කරාබිටිය ගාල්ල තවසරයක් කියන්න පුළුවන්ද පුතේ ලිපි නේද <laughs> මම හිතන්නේ එතුමාගේ කටහඬ ඉවර වුණා මම කතා කරනවා තාම ලයින් එකේ ඉන්නේ තවසරයක් ඔබේ ලිපිනේ කියන්න ආ ඉදිරිසිංහ ඉලෙක්ට්‍රිකල්ස් හිරිඹුර පාර කරාබිටිය ගාල්ල ඉදිරිසිංහ ඉලෙක්ට්‍රිකල් සිරිඹුර පාර කරාබ්දිය ගාල්ල. හොඳයි බොහොම පිං සිද්ධ වේවා. සංයුක්ත පැටි වාදනය කළා ශබ්දය අහන්න පුළුවන් උපකරණ තියන අය පමණක් ඉල්ලන්න. එහෙම නැත්නම් මේක ආසාවට ඉල්ලගෙන ගෙදර තියාගෙන මේක කතෝ මේ මේ කෞතුක භාණ්ඩයක් ඇතුලේ තියාගන්න එක නොමිලේ දෙන එකක්ද බුදලට දෙන එකක්ද කියන එක දන්නේ නැහැ අපි. නොමිලේ කියලා වගේ මට නම් ඇහුනේ නැහැ නේද? එහෙමනම් කමක් නැහැ. මොකද මේ ලොකුවේ මහත්මයා ගැන මතකයක් තියනවද? පොඩ්ඩක් මතකයක් තියෙන සහභාගී වෙන කෙනෙක්. එහෙම කෙනෙක් වෙන්න ඇති මේ ඉදිරිසිංහ ඉලෙක්ට්‍රිකල්ස් හිරිඹුර පාර ගාල්ලෙන් ලිපිණයක් දුන්නා. අපිට දැනට කියන්න බෑ අපේ ළඟ තියෙන එකක් නොවෙන නිසා මේ මහත්මයා දුන්නු නිවේදනය අනුව ඒ සංයුක්ත කැටි වාදනය කරන්න පුළුවන් මැෂින් තියෙන අය කරුණාකරලා අර ලිපිණයෙන් ලියලා බලන්න. අපි ඊළඟ අවස්ථාව ලබා දෙන්නම් ඔබේ ගැටලු ඉදිරිපත් කරන්න. ආදේරවල ගන්නයි අපි ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ මම ගල්ගමුව නිතලෙන් මරියම් ජයසිංහ කියලා කෙනෙක් කතා කරන්නේ. අපේ ස්වාමීන් වහන්සේ මේ මට දැනගන්න ඕනේ මේ අතමහා කුසල් මොකක්ද කියන එක ඒක ටිකක් පැහැදිලි කරලා. ඒකම මේ සියලු දේ පූජා කළායයි සිතන පූජාව මේ කුමක්ද කියලාත් අපේ ස්වාමීන් වහන්සේගේ මම දැනගන්න කැමති. බොහොම ස්තුතියි. ත්‍රිවන් සරණයි. ජයසිංහ මහත්මයා අටමහා කුසල් කියලා જાතියක් පොතපතේ ඉගන්වෙන්නේ නැහැ. අටමහා පින්කම් කියලා තමයි පැහැදිලිව තිබෙන්නේ. අට්ඨ පුඤ්ඤානි උච්චරේ කියලා ඒකේ අවසාන ගාථා පදේ තියෙන්නේ. කටිනට්ඨ පරික්ඛාරා වාසදානංච මුත්තමං බුද්ධප්පමුක සංඝස්ස දානං ධම්මස්ස ලේකනං තෙත්ත දානංච සංඝස්ස පටිමා කරණං පිච කරණං වච්ච කුටියා අට්ඨ පුඤ්ඤානි උච්චරේ. අපි සංඝංශ ඒක පුඤ්ඤානි කියලා නේද එතන පෙන්නන්නේ. එහෙනම් මේ අපි වැරදි ව්‍යවහාරයක් අපතුල දිවෙනවා. අටමහ කුසල් කියලා එක හඳුන්වන්න කුසල කර්ම පක්ෂයට නෙවෙයි පින් පැත්තට පින්කම් යුතුයකම් කළ යුතු දේ පැත්තටයි ඒ අට පෙන්눔 කරලා තිබෙන්නේ. තව ප්‍රශ්නයක් ඇහුවා එතුමා ඒක මට පැහැදිලුනේ නෑ. නිතර සියල්ල සියල්ල කලේ කියලා. ඒකේ තියෙන්නේ අර ආවාසය. ආරාම රූපා වන රූපා ඒ ජනා සේතුකාරකා පపంచ උදපානංච ඒ දදාති උපස්සයන් තේසන් දිවාචරත්තෝච සදා පුඤ්ඤං පවද්ද. දවල් දෙකේ පින් වැඩෙන සියල්ල දුන්නා හා සමාන දේ තමයි උපස්සේ නමින් හඳුන්වන නිවාසයක්. ආවාසයක්. වාසය කරන්න පුළුවන් ගියක් දොරක්. ගියක් දොරක්. මේ මහත්මයා ඊටම හොඳයි. එකක් මේක සමාජ සේවා පැත්ත, අනිත් එක ආගමික වශයෙන් අපි කරන පින්කම් පැත්ත. මේක අනිත් බෞද්ධයෙක් තේරුම් අරගෙන කරනවා නම් ඔය කුසල් ප්‍රශ්නේ මේකට අවුල් කරගන්නේ නැතුව පින්කම් කරගන්න පුළුවන්කම තිබෙනවා. අපි ඊළඟ එක්කෙනට අවස්ථාව ලබා දෙන්නම් ඔබේ ගැටලුව අහන්න. අපිට ඇහෙන්නේ නෑ මේ ඔබේ පරිවිෂය කරනා කරලා ටිකක් සර්වසර්ණයි ගරු ස්වාමීන් වහන්සේ මේ පිටකලේ බඳු ලදේනුරත්ද කියලා එක්කෙනෙක් කතා කරන්නේ ගරු ස්වාමීන් වහන්සේ මට තවතර තව ටිකක් පැහැදිලි කරලා දෙන්න සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛය කියන එක තව දුරටත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් ලොකු දෙයක් ඔබ වහන්සේට නිවන් සුවවත් වේවා. මම හිතනවා ඊටාම හොඳ ප්‍රශ්නයක් අපේ අන්දරනේ. ඒකද අපි මේ දුක්ඛ සත්‍ය අපිට නොතේරෙන්නේ මෙන්න මේ ගැටලුව අපි විහිද ලියාගෙන නැති නිසා. බුදුහාඳුරෝ සියලු දුක්ඛ ලක්ෂණ පෙන්눔 කරලා අවසානයේදී දේශනා කළේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දීම එතුමාට බොහොම සතුටට හේතු වෙයි කියලා මා හිතනවා. බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය පිළිබඳව කුමක්දයි පැහැදිලි කරද්දී අර අපිට පුරුදු ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා කියන මේ පදවැල දේශනා කරගෙන ගිහිල්ලා අවසාන කරනවා සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛා කෙටියෙන් කියන්නේ නම් පංච පාදානස්කන්ධයම දුකයි. ඒ කියන්නේ දැන් මේ අර්ථය තුල තියෙන අර පෙර කියපු දේ සියල්ලම මෙහි අන්තර්ගතයි කියන එක. එතකොට රූපාදී ස්කන්ධ පංච පාදානස්කන්ධය තුල ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ආදී මේ සියල්ල අන්තර්ගතයි කියන එක. එතකොට දැන් බුදුහාමුදුරුව ලෝකෙට දේශනා කරනවා පංච උපාදානස්කන්ධය දුකයි කියලා. හැබැයි බුදුහාමුදුරන්ගේ දේශනාව පංච උපාදානස්කන්ධය දුකයි කියන එක. ඔබට මට තාම පංච උපාදානස්කන්ධය දුක වෙලා නැහැ. පංච උපාදානස්කන්ධය දුකයි කියන දැක්ම අපිට තිබුණා නම් කවදාවත් පංච උපාදානස්කන්ධය මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්නෙ නැහැ. දැන් පංච උපාදානස්කන්ධය මම මගේ මගේ ආත්මය සුබ වශයෙන් ගත්තේ දුක හැටියට දැකලා නෙමෙයි සැප හැටියට දැකලා. පංච උපාදානස්කන්ධය අපිට සැපයි සුබයි. නিত্য සුඛ ආත්ම සුබ කියන සතර විපල්යාසයෙන් තමයි අපි මේ දිහා බලලා තියෙන්නේ. ඔකම තමයි සක්කාය දිට්ඨිය කියලා අපි ග්‍රහණය කරගෙන තිබුණේ. තියෙන්නේ. එතකොට යම් වෙලාවක අපි මෙන්න මේ සතර විපල්යාස දුරු වෙන විදිහට මේ මේක බලන්න ඕන. මේ පංච පාදානස්කන්ධයේ පිරිසිදු දකින්න තමයි මහාචාර්යතුමනි බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානෙ පනවන්නේ. සතර සතිපට්ඨානෙද කායානුපස්සනාව මේ රූපස්කන්ධය පිළිසින් දකින වැඩපිළිවෙල. වේදනානුපස්සනාව කියලා කියන්නේ වේදනාස්කන්ධය පිළිසින් දකින එක. සංඥා සංඛාර කියන්නේ ඒ ස්කන්ධ දෙක පිළිසින් දකින වැඩපිළිවෙල තමයි ධම්මානුපස්සනාව. විඥානස්කන්ධය පිරිසිදු දකින්න වැඩපිළිවෙල තමයි චිත්තානුපස්සනාව. එතනදී කායානුපස්සනාවේදී කරන්නේ සුභ සංකල්පය දුරු කරන එක. දැන් මේ කය දිහා බලන්න ඕන සුභ සංකල්පය දුරු වෙන්නමයි. කය දිහා බලනකොට සුභ සංකල්පය දුරු වෙන්න බලනවා කියලා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. මේකත් එක්ක බැඳිලා තියෙනවා කයත් එක්ක ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ආයතන පහ. මේ ආයතන පහට අරමුණු වෙන දේ තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පංචකාමය. එතකොට අපි මේ ආයතන පහ පිරිසිදු දකින එක තමයි මේ කය පිරිසිදු දැකීමෙන් වෙන්නේ. එතකොට අපි කය පිරිසිදු දකිනවා කියලා කියන්නේ ඒ කය පිරිසිදු දකිනකොට මෙන්න මේ ටික සිද්ධ වෙනවා. ආයතන පංච ආයතනයේ පිරිසිදු දැකලා. පංච ආයතනයේ පිරිසිදු දකිනවා කියලා කියන්නේ අපි පංචකාමයෙන් මිදලා. පංචකාමයේ කියලා කියන්නේ කාම ලෝකය. එතකොට මේ රූප උපාදානස්කන්ධයෙන් මිදෙනකොට රූපයේ ඇත්ත ඇති සැටියෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන විදිහට බැලුවොත් ඒක ලේසි දැක්මක් නෙමෙයි මේ කාම ලෝකයෙන්ම මුදවලා නැවත මෙහෙට නොයන ගමනක් යන්න පුළුවන් අපිට වේදනා සංඥා සංකාර පසෙකට බෙමු අමාරුයි කියලා මේ රූපයේ දුක්ඛ සත්‍ය ප්‍රකට වෙන විදිහට බලන්න බැරි කෙනෙක් නෑ එච්චර නුවණ මදායේ නෑ අපිට ඒ නිසා මේ විදිහට රූපාස්කන්ධය මෙන්න මේ බඳු ස්වභාවයකින් දැන් අපිට පුළුවන් ඇහැ කන දැන් අර ඉස්සලත් මහත්මිය කියුවා මේ අසුබ වශයෙන් බලන එක ප්‍රශ්නයක් නේද කියලා. උඹයි එහෙමනම් අපිට පුළුවන් ඇහැ බලන්න. මේ ඇහැ කියන්නේ ආහාරය නිසා හටගන්න එකක් නෙමෙයි. එහෙම නැත්නම් මේ කාලේ අපිට පාලනය කරගන්න වෙනවා. මේකේ පැහැදිලි කරගන්න තියෙන්නේ තමා පිළිබඳ යම් එක් කරුණකින් මේ අවබෝධය ලබා ගැනීම ආරම්භ කරන්න පුළුවන්. පුළුවන්. එක තැනකින් ආරම්භ කළොත් අනිත් සියල්ලත් ආරම්භ වෙනවා. එහෙමයි. තව අවසාන වශයෙන් මෙන්න මේ අපේ හිතවතට අපි අවස්ථාව ලබා දෙන්නම්. ඔබේ ප්‍රශ්න අහන්න. තිරුවන් සරණයි. මගේ ප්‍රශ්නේ තමයි පටිච්ච සමුප්පාදයේ තිබෙනවා ජාතිපත්‍ය ජරා මරණං කියලා. ඉපදීම ජරාවටපත් වීම මරණය දුකයි කියලා. මේක අවබෝධ කළ යුතුයි කියලා කියනවා. එතකොට අපි ඉපදීම අවබෝධ කරගන්න ඕනේ ඉපදිලා නෙවෙයි. ජරාව අවබෝධ කරගන්න ඕනේ ජරාවට පත්වලත් නෙවෙයි. මරණය අවබෝධ කරගන්න ඕනේ මරණයට පත්වලත් නෙවෙයි. එහෙමනම් කොහොමද ඉපදීමත් ජරාවට පත්වීමත් මරණයත් අවබෝධ කළ යුත්තේ කියන එකයි මගේ ප්‍රශ්නේ. මම කතා කරන්නේ අඩේ කාලේ දෙවින්ම ගෙවිලා යන නිසා මම ඊටාම කෙටියෙන් පිළිතුරක් දෙන්න කියලා ආරාධනා කරනවා. මෙතන කිව්වේ ඒ જાතිය නෙවෙයි හටගැන්ම පැවැත්ම නැතිවීම කියන ස්වરૂපය අවබෝධ කර ගැනීම කියන එකයි මා තේරුම් ගන්න තියෙන්නේ. සවිනාසි තාම කෙටියෙන් අපිට පිළිතුරක් දෙන්න. මම ඔබට එක තැනක් විතරක් පැහැදිලි කරන්නම් අපේ කාලය අවසන් වෙන නිසා. දැන් අපි ජරාව කියන එක පිරිසිදු දැකීම සඳහා මාළු වේ යුතුනේ. ළමා වේ, තරුණ වේ අපිට හිතන්න පුළුවන්. අපිට පේනවා ලෝකයේ තුල ජරාවටපත් වෙච්ච අය. එතකොට දිරණ බව අපිට පේනවා. එහෙනම් දැන් අපිට පුළුවන් ඇති කරගන්න අවබෝධයක් එහෙනම් මේ කයත් මමත් යම් දවසක මේ බඳු ස්වභාවයකටපත් වෙනව නේද? ලෙඩ වෙන කෙනෙක් දකිනවා. මේ ලෙඩවීම කියන එක මේ පුද්ගලයාට විතරක් අයිති එකක් නෙවෙයි මේ කයත් ලෙඩ වෙන එකක් නේද? යම් කෙනෙකු මරණයටපත් වෙලා ඉන්නවා. මේ මේ මම කියලා ගත්ත ස්වභාවයටත් මේ ධර්මතාවය නේද? අවබෝධය කියන්නේ මෙන්න මේකයි. එතෙන්ට ගිහිල්ලා ලබන එක නෙමෙයි මේ සිදුවෙන ක්‍රියාදාමයේ දිහා බලලා ලෝකයේ දිහා බලලා මේ කය කියන්නේ මේ බඳු දේ ස්වභාව කොට ඇති දේ නේද? එහෙනම් මේක නිට්ටිය කොට ආත්ම කොට තිබුණත් මේටත් මේ ධර්මතාවය කුරුමයි නේද පොදුයි නේද කියන මෙන්න මේ අවබෝධය තමයි ලබන්න වෙන්නේ. එහෙමයි අපේ හඳුනේ ඊටම හොඳ ගැඹුරු සහ සරල පිළිතුරු වලින් ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡාව සාර්ථක වුණා කියලා මම කල්පනා කරනවා. ඔබ වහන්සේට තව තවත් මේ වගේ ධර්මඥානෙ වැඩි දියුණු කරගෙන බොහෝ දෙනෙකුගේ නිවන් මාර්ග පැහැදිලි කිරීමේ ශක්තිය ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාව පැවැත්වුවේ ශ්‍රී සද්ධර්මාලෝක කල්යාණ මිත්‍ර සංසදීය ප්‍රධානාංශාසක පූජ්‍යපාද පිටිකල ගුණරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ වගේම සජීවී ක්‍රියාකාරී සහාය අපිට ලබා දුන්නේ ශිරෝමනී රණසිංහ මෙනවිය. මැදිරි සහාය චන්ද්‍රසිරි වික්‍රමසිංහ මහත්මයාගෙන් ලැබුණා. නිෂ්පාදනය අස්ත්‍රික චන්ද්‍රසෝම සහකාර අධ්‍යක්ෂ ආගමික වැඩසටහන් අංශයෙන් ඒ හැම දිනාගේ සහයෝගය ඇතුව ඔබට යම් දහම් දැනුමක් ලබා ගන්නට ලබා දෙන්න පුළුවන්කම ලැබුණා නම් ඒ ධර්ම ශක්තිය තවදුරටත් වැඩි දියුණු කරගෙන ඔබේ සසර ගමන නිම කරගෙන නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ශක්තියක් වේවා කියලා අපි ආශිර්වාද කරමින්